ලලිත කලාලය ලලිත කලාලය සංගීතය හදාරන සිසුන්ට මෙන්ම සංගීතය පිළිබඳව උනන්දුවක් දක්වන ඔබ වෙනුවෙන් රසවින්දනය සමග අධ්‍යාපනය ලබා දෙන වැඩසටහනයි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කරන්නේ නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්දදාස බෝගොඩ. আমি মারের সাগর পাড়ি দেব গো এই বিষম ঝড়ের বায়ে আমার ভয় ভাঙায় নাই আমি সুখের সাগর পাড়ি দেব গো এই বিষম ঝড়ের বায়ে আমার ভয় ভাঙায় নাই আমি মারের সাগর পাড়ি দেব গো ಭಾರತೀಯ සංගීත පද්ධති ගැන සෙවීමේදී උත්තර ಭಾರತೀಯ හින්දුස්ථානි හා දක්ෂිණ ಭಾರತೀಯ කර්ණාටක යනුවෙන් පද්ධති දෙකක් තිබෙනවා. මේට අමතරව පැහැදිලි ලෙස ඉහත දැක් වූ පද්ධතීන්ගෙන් වෙන්ව හඳුනාගත හැකි ශෛලියක් නැගෙනහිර ඉන්දියාවේ දියුණු වුණා. එයට පාදක වුණේ ඒ දේශයේ ජනගී. සාමාන්‍ය ගැමියාගේ ඇදහිලි හා විශ්වාස වෘත්තීන් සිරිත් විරිත් සිතුම් පැතුම් ජීවත්වන පරිසරය එම ශෛලිය නිර්මාණය වීමට බෙහෙවින් උපකාර වුණා. ඒ මහා කාර්යය කළේ අන් කිසිවෙක් නොව බෙන්ගාලයේ මහා කවි රබීන්ද්‍රනාත් tagore තුමා. එහෙයින්ම එම සංගීත ශෛලිය රබීන්ද්‍ර සංගීතය නමිනුත් හඳුන්වනවා. එතුමාගේ ලංකා ගමනය අපරට සංගීතයට ලැබි බොහෝ දෙනෙකුට ශිල්ප දාණය දීමට කළ අතවැණීමක්. එදා ටාගෝර්තුමා කැටුවා සංගීත මුද්‍රා නාට්‍ය හා ගීත නාටක ශිල්පීන් දැක්වූ ප්‍රතිභාව අප රටේ సౌందර්ය රසවින්දනයේ දියුණුවට මංපෙත් විවර කළා. එතුමා පසු පසින්ම සංගීතය, චිත්‍රය, නර්තනය උගෙනුමට ශාන්ති නිකේතනයට ගිය පිරිස් පෙරලා පැමිණියේ ශ්‍රී ලාංකිකයින්ගේ රසාස්වාදය දියුණු කරන්නට. බෙන්ගාලි වංග නැත්නම් රබීන්ද්‍ර සංගීතය ඇසුරෙන් කෙරුණු නිර්මාණ අදටද අපේ වින්දනයට යොමු වන බව කිව යුතු වනවා. মাঝে ওই হৃদয় মাঝে মধুর বাজে কি উৎসবের শাখা ওই আকাশ পরে একই হাসির বাঁশির তান একই চোখের জলে একই চোখের জলের গান একই হাসির বাঁশির তান একই চোখের জলে একই চোখের জল আকাশ পথ লাগলো চোখে ভালো ওই পথের পারের আলো আমার লাগলো চোখে ටාගෝර් පවුල ගැන කතා කරනවා නම් එම පවුල ධනවත් විවිධාකාරයෙන් කැපී පෙනෙන තත්වයක් ඉසලෝ පිරිසක් වුණා. ටාගෝර් තුමාගේ ජීවිතයේ ප්‍රධාන අංග වුණේ සාහිත්‍ය, සංගීතය හා සුද්ධ භාවය මානව හිතවාදය හා නිහතමානීත්වය එතුමා තුල කැපී පෙනුණා. එහෙයින්ම 1883 දෙසැම්බර් 9 වන දින එතුමා විවාහ වූයේ තම වතුයායේ කනිෂ්ඨ නිලධාරියෙකුගේ දියණියක් සමග. එතුමා ජීවිතය පිළිබඳ මෙහෙම කියනවා. ජීවිතය වූ කලී නිරන්තරයෙන් යෙදී සිටින ගමනක් 1901 දී සමත් ලෝකයටම දොර හැරුණු ශාන්තිනිකේතනය නම් ආයතනය ආරම්භ කළා. ಭಾರತೀಯ නිදහස් සටනට පණ පොවින් ගීතය, සාහිත්‍ය, නර්තනය ආදී సౌందර්ය විෂයන් තුලින් සමාජයට පණිවුඩ දුන්නා. බ්‍රිතාන්‍යයින් ඉන්දියාව බෙදා වෙන්කර පාලනය කිරීමේ පිළිවෙත එතුමා සක් සුදක්සේ දුටුවා. එතුමාගේ එක් ගීතයකින් කියවුනේ අප ජනතාවගේ සිත එක සිතක්ම වේවා යන පැතුම. ගීතාංජලිය තාගෝරයන්ගේ උසස්ම හෝ විශාලම කෘතිය නොවේ කියා මතයකුත් තිබෙනවා. ছিল আমার স্বপ্ন ছাড়িনি তারে বুঝিতে পারিনি তারে বুঝিতে পারিনি যে ছিল আমার স্বপ্ন চারিনি তারে বুঝিতে পারিনি তারে বুঝিতে পারিনি দিন চলে গেছে খুঁজিতে খুঁজিতে ওগো যে আমার সকল চারি শুভ ক্ষণে কাছে ডাকিলে লজ্জায় আমার ঢাকিলে গো শুভ ক্ষণে কাছে ডাকিলে লজ্জায় আমার ঢাকিলে গো তোমারে সহজে পেরেছি বুঝিতে বুঝেছিল আমার স্বপ্ন ছাড়িয়ে কাহারো প্রেমের বেদনায় আমার মূল্য আছে ওগো কে মরে ডাকিদের নিরন্তর সংশয়ে হায় নিরন্তর সংশয়ে আর পারিনি জুঝিতে আমি তোমারই শুধু পেরেছি বুঝিতে বুঝেছিল আমার সকল ছাড়িনি তারে বুঝিতে পারিনি তারে বুঝিতে পারিনি যে ছিল আমার সকল ছাড়িনি তারে বুঝিতে পারিনি তারে বুঝিতে পারিনি ඉංග්‍රීසි ජාතික කීට්ගේ හෝ කාලිදාසගේ මේඝය වැනුම් වලට වඩා තාගෝරයන්ගේ මේඝ ස්තෝත්‍ර දියුණු බව විචාරක මතය වෙනවා. ඒවායින් සහ කම්පනය උද්දීපනය වෙනවා. సౌందర్య රසඤ්ඤයක වූ තාගෝර්තුමා ලියූ ගීතාංජලියේ ඊට පැහැදිලි තේමාවක් වන්නේ මරණය හෙවත් වියෝ වීමයි. පසු කල ಭಾರತයේ හා බෙන්ගාලයේ ජාතික ගී බවට පත් වූ ජනගණ මන අධිනායක ජයේ හා සෝනාර් බංග්ලා යන ගීත දෙක එකිනෙකට වෙනස් වූ පදමාලා යොදා තිබීම ඊට වැදගත් කොට සලකනවා Ama රෝග් සජ්ජායි පිරිහීගෙන යන එතුමාගේ ශක්තිය ගැන මෙහෙම කියනවා. ඔබ අනන්ත වූ ආලෝකයක් මාහට ණයට දී තිබෙන බව දනිමි. ඒ ණය ආපසු ඔබ වෙත දීමට කාලය උදා වී ඇත. එය වැළැක්වීමට නොහැකි බව මම දනිමි. එතුමා තවත් වරක මෙසේ සඳහන් කරනවා. මේ අසපුවේ දොරවල් සියල්ල වසාගෙන හුදකලාවී එහි මුල්ලකට වී ඔබ කාහට වන්දනා කරන්නේද net විවර කරන්න ඔබ හමුවේ දෙවියන් නොසිතින බව බලා දැනගන්න නාතිකා දෙවියන් හත නැති දෙවියන් හත නැති උලෝ කොටන බැ මාරතනන බැ කුටිය තුල සොරගුරුලාගේ චන්ද්‍රගීතිකා යදින යාතිකා දෙවි ඉක්විය හැක්කේ ඉදිරිපත් වන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය ඉදිරිපත් කළ ලලිත කලාලය වැඩසටහනයි. අද සුපුරුදු පරිදි ලලිත කලාලය වැඩසටහන ඉදිරිපත් කළේ නිල්පලා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සංගීතය පිළිබඳ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය විශාරද චන්ද්‍රදාස පෝකොට. Thank you. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ලලිත කලාලය නිෂ්පාදනය කළේ දීකා විමර්ශනී හඳුබල